අපි ඉගෙන ගන්නවා ධම්මානුපස්සනාව ගැන. සත්‍තිස් බෝධිපාශික ධර්ම පිළිබඳව ඔබට ඉගෙන ගන්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක් තමයි මේ දහම් වැඩසටහන. හරි. දැන් අපි කායානුපස්සනාව කතා කරනකොට දැන් සත්‍විස් බෝධිපාශික ධර්ම කියන්නේ සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඊළඟට සතර ඉවිදිපහද, පංච ඉන්ද්‍රිය පංච බල සත්බොධ්ජංග ආර්ය ශ්‍රාංගික මාර්ගය. එයින් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව අපි කතා කළා. එතකොට අද අපි ධම්මානුපස්සනාව ගැන කතා කරනවා. එතකොට පින්වත්නි දැන් චිත්තානුපස්සනාව ගැන කතා කරන්නේ හිත ගැන විමසීමෙන් වාසය කරනවා සිහිය පිහිටවනවානේ. ආකාර 16කට හරි ලස්සන බුදු අවදනක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ දහම් පාඨයක් පබස්සර මිදම් වික්‍රවේ චිත්තං පින්වත් මහණෙනි මේ සිත ඊටාම ප්‍රභාසරයි මේ හිත ගොඩාක් ප්‍රභාසරයි පංච ආගන්තුකේහි උපක්ඛිලේශෙහි උපක්ඛිලිත්තන්ති ඒ වුණාට ආගන්තුක උපක්ලේශ වලින් තමයි මේක කිලිටි වෙන්නේ. හිත ප්‍රබහස්තරයි. උපක්ලේශ වලින් කිලිටි වෙනවා. හැබැයි හිත කියන එක ප්‍රබහස්තර දෙයක්. උපක්ලේශ වලින් තමයි ආගන්තුක වෙන උපක්ලේශ වලින් තමයි හිත අපිරිසිදු වෙන්නේ කියලා පෘථජ්ජනයා දන්නේ ඒ නිසා ඒ පෘතජ්ජනයාට චිත්ත භාවනාව නැත කියලා කියනවා. පින්වත් මහණෙනි මේ හිත ප්‍රභාස්වරයි. ආගන්තුක උපක්ලේශ වලින් තමයි හිත කිලිටි වෙන්නේ. ආර්ය ශ්‍රාවකයා මේක දන්නවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාව ඇත කියලා කියනවා. එහෙනම් චිත්ත භාවනාව කියන්නේ මොකද්ද කියලා බලන්න. ඒ හිත කිලිටි වෙන විදිය දකින්නය. හිත දැන් හොඳට මේ උපාසකෙක් වගේ සාන්ත දාන්තව ඉන්න කෙනාටනේ එකපාරම රාගය ඇති වෙන්නේ. රාගය ඇති වුණාට පස්සේ මෙයාට සීල අමතකයි. එයාට හිතන්න ඕන දේවල් අමතකයි. එයාගේ තනතුරු අමතකයි, වැදගත්කම අමතකයි. ඒ ඔක්කොම මතක වෙනවනේ. ඒව කිලිටි කළා දානවා, නීච කළා දානවා, පහත් කළා දානවා. දැන් ඒක මොකක් කොහොමද උනේ? ආගන්තුකෝ පැමිණි රාගේ නැමැති උපක්ලේශයෙන්. ඒ වගේම ද්වේෂයෙන් කෙලිටි කරනවා. තව තියෙනවා මෝහ මදමාන මක්ක පලාස ඊර්ෂියා ක්‍රෝධ මේ ආදී නොයේ කුපක්ලේශ තියෙනවා. ඒ වගේ හිත කිලිටි කරලා දානවා. ඒ කිලිටි කරලා දානකොට එහා හැම කෙලෙසකටම යටවියට වෙනවා. මේ පොළු පහර කනවා. ගුටි කකා ඉන්නවා. තැලි තැලි ඉන්නවා. ඒ වුණාට දැන් පොළු පහර වැලැක්කොත් අර ගුටි කණේකෙන් පොළු පහර වැලැක්කොත් ගුටි ගහන්ට කෙනෙක් නැහැ. එතකොට කෙනා සුවසේ ඉන්නවා. හොඳට සනීපෙට කෙනෙක් ඉන්නවා. එයාට ගුටි වදිනවා. ඒ වගේ තමයි හිත හොඳට තියෙනවා. හැබැයි කිලිෂ තියෙනවා. මේකෙන් තේරුම් ගන්න හිත පිරිසිදු කරන්න පුළුවන් කියලා. හිත පිරිසිදු කරන්න පුළුවන් කියලා. තමන්ගේ වැරදි හදාගන්න පුළුවන් කියලා. මේ සතිපට්ඨාන භාවනා හරියට කෙනෙක් වැඩුවොත් එයාගේ ප්‍රහාණය නොවන අකුසලයක් නෑ. හිතා තමන්ටවත් හිතාගන්න බැරි වැරදි තමන්ගේ අතින් දුර වෙවි යනවා සතිපට්ඨානය නිසා. ඒක කරන්නේ තමන්ගේ තමන් මේක කරන්නේ සතිපට්ඨානයෙන් ඒක කරන්නේ. Tamanට හිතා ගන්නවා බෑ Taman හිතන්නේ අනේ මම මැරෙනකල්වත් මන් නම් මේ මගේ අඩුපාඩු හදා ගන්න බැරි වෙයි. වැරද්ද හදා ගන්න බැරි වෙයි කියලා එයා හිතන්නේ. නමුත් මේ සතිපට්ඨානය විසින් එයාව සුද්ධ කරනවා. සත්තාන විසුද්ධිය කියලා කියන්නේ. එයාව සුද්ධ කරලා දානවා. ඉතින් අද අපි ඉගෙන ගමු ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සනාව කියන්නේ කායානුපස්සනාවනේ මූල කර්මස්ථානය. කායානුපස්සනා භාවනා වඩනකොට ප්‍රකට වෙන ධර්මතා. මේක සිතේ තියෙන ධර්මතා. මෙන්න මේ ධර්මතා පිළිබඳව සිහිය පිහිටවන්න ඕන. ඒක ඔබට මේ ධම්මානුපස්සනාව ඉගෙන ගන්නකොට ඔබට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් පින්වතුනි මේ ධම්මානුපස්සනාවත් වඩන්න ඕනේ. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං. කිලිස්තවන වීරියෙන් මනා සිහිනුවණින් ඊළඟට හොඳ සතියකින් සිහියකින් ඇලින් ගැටින් දුරු කරමින් තමයි මේ භාවනාව වඩන්නේ. මේ භාවනාව වැඩෙනවා කියන්නේ ඒක සිද්ධ වෙනවා. කතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කොහොමද පින්වත් මහණෙනි මේ ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ? ධම්මානුපස්සනාව මේ භාවනාව යටතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ ගැන. ඒ කියන්නේ පංච නීවරණ තේරුම් ගන්න එක අයිති ධම්මානුපස්සනාවට. ඊළඟට පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න එක අයිති ධම්මානුපස්සනාවට. ඊළඟට ආයතන 6. ආධ්‍යාත්මික බාහිර ආයතන තේරුම් ගන්න එක අයිති ධම්මානුපස්සනාවට. ඊළඟට සත්‍ය බොජ්ජංග බොජ්ජංග ධර්මය භාවනාවේ වැඩෙන බොජ්ජංග ධර්මය තේරුම් ගන්න එකයිති ධම්මානුපස්සනාවට. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය. දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය තේරුම් ගන්න එකයිති ධම්මානුපස්සනාවට. ඇත්තටම ගත්තොත් මේ සත්‍විස් බෝධිපාශික ධර්ම ගැන ඉගෙන ගැනීම ධම්මානුපස්සනාවට බර මේ කුසලයක්. ඒ නිවන් මාර්ගයෙන් ඉගෙන ගන්න. ඒතර බලන්න අවසන් වෙන්නේ දුක්ඛ දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයේ වඩලා අවසන් වෙනවා. කද සතිපට්ඨානෙ අවසන් වෙන්නේ නැහැටි. සම්පූර්ණ මාර්ගයේ වඩලා අවසන් වෙනවා. ඉතින් ඒ නිසා මෙහිදී අපි පළමුවෙන්ම කතා කරනවා පංච නීවරණ. පංච නීවරණ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් බෑ. කුසල් වඩන්නේ නැති කෙනෙකුට නම්. ඒ කියන්නේ පංච නීවරණ වලට විරුද්ධ දේ තමයි කුසලය. කුසල් වඩන කෙනා තමයි පංච නීවරණ කියන එක ප්‍රකට වෙන්නේ. මොකද හේතුව මේ ලෝකේ අකුසල රාශි ඒ කියන්නේ අකුසල් ගොඩ කියලා මොකකට හරි කියනවා නම් ඒ කියන්නේ පංච නීවරණ වලට. ආ දැන් ඔබට හිතේ මොකද මම එකපාරම පංච නීවරණ ගැන කිව්වේ කියලා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කොහොමද ධර්මයන්ගේ දහ ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. ධර්ම ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා පංච නීවරණ කෙරෙහි. කොහොමද ධම්මානුපස්සනාව පංච නීවරණ කෙරෙහි පවත්වන්නේ කියලා ඔන්න දැන් ඊළඟට විස්තර වෙනවා. දැන් ඊට කලින් ඉගෙන ගන්න ඕන මොකද්ද මේ පංච නීවරණ? පංච නීවරණ කියලා කියන්නේ දැන් මම කිව්වේ අකුසල රාශි අකුසල් ගොඩ කියලා කියන්නේ පංච නීවරණවලට මේ ලෝක සත්වයාගේ හිතේ කුසලයක් නැත්තම් ඒ හැම මොහොතකම පවතින්නේ පංච නීවරණ ඒ නීවරණවල කෘත්‍යය තමයි පින්වත්නි ඒ ආවරණ ඒ කියන්නේ හිත වහලා දානවා. ඒ පංච නීවරණවල ස්වභාවය තමයි හිත වහලා දානවා ආවරණ. ඊට පස්සේ තමන් අන්ධෙක් වගේ කරනවා. අන්ධ කරනවා. පිරිසිදු කල්පනා ශක්තිය හොඳ යමක් දකින්න පුළුවන් ශක්තිය නැති කරනවා. අචක්කු කරනවා. ඇස් නැති කරනවා. ඊළඟට මෝඩෙක් වගේ කරනවා. අඥාන කරනවා. ඊළඟට යම් ප්‍රඥාවක් තියෙනවා නම් ප්‍රඥාව නිරුද්ධ කරලා දානවා. පපඤ්ඤා නිරෝධියා. ඊළඟට නිවනින් ඈත් කරවනවා අනිබ්බාන සංවත්තනිකෝ නිවනින් ඈත් කරවනවා මේක තමයි පංච නීවරණවල කෘත්‍යය හිත වහනවා ඒ කියන්නේ යාට තේරෙන්නේ නැහැ මොකක්ද ඊළඟට කරන්නේ මේක මේ පින්ද පවුද කුසල්ද අකුසල්ද මොකවත් තේරෙන්නේ නැහැ ඇස අන්ධයි මොකද්ද ආවරණ නීවරණ ඊළඟට අන්ධ කරන අචක්කු කරන ඊළඟට අඥාන කරන පඤ්ඤා නිරෝධියා අනිබ්බාන සංවත්තනිකෝ ඒ ඒ මොනවද දැන් මොනව මේ ඉගෙන ගන්න දැන් මේකේ ධම්මානුපස්සනාවේ ප්‍රථම කාරණාව ඉගෙන ගැනීම ඇත්තටම ඔබ මේ මාවතට ප්‍රවේශ වීමක් වෙනවා මේකෙදි මේ කුසල් දහම් ගැන ඇසීම එතකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වීම හැර මේ ලෝකේ නම් මේ විදිහට නිවන් මාර්ගයක් ගැන කියන්ට කිසිත් පහළ වෙන්නේ භාග්‍යතුන් වහන්සේ හැර භාග්‍යතුන් වහන්සේගෙන් අසා දැනගත් ශ්‍රාවකයන් හැර මේ බුද්ධ ශාසනයේටම විශේෂ මැණික් ටික මේ කතා කරන්නේ සත්‍විස් බෝධිපාශික ධර්මය සාගරේ මුතු මැණික් වගේ බුද්ධ ශාසනයේ මුතුමැණික් ටික තමයි කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඔබට මේ බුද්ධ ශාසනයේ මැණික් ටික මේ පෙන්වන්නේ. එනිසා කන් යොමාගෙන අහගෙන ඉන්න. කන් යොමාගෙන අහගෙන ඉන්න. එතකොට පංච නීවරණ කියලා කියන්නේ දැන් මේක ඉස්කෝලේ පාඩමක් විදිහට අහන්න එපා. මොකද අපිත් ඉස්කෝලේ ගියානේ. විභාග කරලිවන්නේ. පංච නීවරණ මොනවද? දාම්පාසලේ තහන තිබුණ පංච නීවරණ මොනවද? ඒකට අපි ලිව්වා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමින්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා ලිව්වා. ආහාරي ලකුණු 10යි. එහෙම නෑ මේකේ. මේකේ ලකුණු දෙන්නේ නෑ. තමා තුළින්ම තමාගේ හිත සුද්ධ කරගන්න ඕන. අපි කලින් ඉගෙන ගත්තේ ලකුණු ගන්න. මේ ධර්මය උගන්වන්නේ ලකුණු ගන්න නෙවෙයි. මට ලකුණු ගන්නවත් ඔබට ලකුණු ගන්නවත් නෙමෙයි. මමත් මේ දහමට පහ දෙන්න ඕනේ. ඔබත් මේ දහමට පහ දෙන්න ඕන. අපි කයම් දවසක මේ සසර දුක කෙලවර කරනවාද? එදාට මේ ඔක්කොම අපේ හිතේ ප්‍රගුණ වෙන්න ඕනේ. වැඩෙන්න ඕනේ. සංසාරේ මේවා ඉගෙනගෙන පුරුදු කරන්න මහන්සි ගත්ත අය තමයි බුදුරජාණන් වහන්සේගේ එක බණපදයකින් මම මඟපල් ලැබුවේ. ඇයි පුරුදු කළා සංසාරේ. පුරුදු කරලා කරලා කරලා හිත මෝරලා. මෝරපු නෙළුම් මලක් වගේ. තථාගතයන් වහන්සේ නැමැති හිරු මඩල පායලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් බුදුබණ පදේ නැමැති හිරු රශ්මිය පැතිරිලා යනකොට මෝරපු නෙළුම විකසිත වීම කවරෙකුට නම් වළක්වාලිය හැකිද? ඒ පිපෙන්නේම එහෙනම් ඔබ මෝරපු නෙළුමක් වෙන්න. ඉබේ මෝරන්නේ. සාරි උරා ගන්න. බුද්ධ ශාසනේ සාරි උරා ගන්න. සත්‍ය අහන්න. ඉතින් පින්වත්නි පංච නීවරණ කියන එක අපේ හිතේ වැඩ කරන එකක්. අපි කොච්චර විභාගද මම මම ඉගෙන ගන්න කාලේ මමත් ගොඩක් විභාග ලියලා ලියලා තියෙනවා. ඉතින් අපි ඔය පංච නීවරණ ගැන ලිව්වා අපි දන්නේ මේක ජීවිතෙත් එක බද්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ හිත වහලා හිත ආවරණය කරලා අපි අන්ධයෝ වගේ කරලා මෝඩ කරවලා ඇස් අන්ධ කරලා ප්‍රඥාව නැති කරලා ඒ කොහොම කරන්නේ නීවරණ වලින් කියලා. නිවනින් ඈත් කරවන්නේ සසරට ඇදලා දාන්නේ නීවරණ වලින් කියලා අපි දන්නේ මොනවද මේ නීවරණ? කාමච්ඡන්ද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. පහක්. බණ භාවනාවට යොමු වෙන්න කැමති කෙනෙක්, කුසල් වඩන්න කැමති කෙනෙක් අනිවාර්යෙන් ඉගෙන ගත යුතුයි මේක. හේතුව තමයි ආනාපාන සතිය වැඩුවත් ඒ භාවනාව වඩන්න බැරි මේ පහෙන් එකක් එනවා යාට. අසුභ භාවනාව වැඩුවත්, ධාතු මනසිකාරය වැඩුවත්, සක්මන් භාවනාව වැඩුවත්, නවශීවිතිකේ වැඩුවත් එයාට බාධා පිණිස එන්නේ මේ පස් දෙනා. නීවරණ පහ. එතකොට මේ පස් දෙනා බැහැර කර කර භාවනා අරමුණ වඩන එක තමයි භාවනා කරනවා කියන්නේ. එතකොට අපේ භාවනා මේ පස් දෙනාට ගගහ භාවනා අරමුණේ සිහි පිටව ගන්න එක බලවත් වෙලා මේ පස් දෙනා දුර්වලව වැටුණොත් තමයි හිත සමාධිමත් වුණා කියන්නේ. මොකක්ද මේ පහ? කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියන්නේ කාම අරමුණු කෙරෙහි කැමැත්ත. හිත වැඩ කරනවා කාම අරමුණු කෙරෙහි. ඇහැට ගෝචර ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත මනාප කාමෝපසංහිත රූප කනට ඇහෙන කාමෝපසංහිත ශබ්ද ඉෂ්ඨකාන්ත මනාප නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දෙන්න පහස. මේ කාම අරමුණු කෙරෙහි හිත දුවනවා. අඹදරුව ඊළඟට කාමුක සිදුවීම් රාගය ඇවිස්සෙන සිදුවීම් ආශාව හිතෙන සිදුවීම් හිතට නැగి නැగి එනවා කාමච්ඡන්දේ ඒ වෙනතම් භාවනාවට ඉඳගත්තට පස්සේ ෆෝන් එක පාවිච්චි කරන්න හිතෙනවා ටීවී එක බලන්න හිතෙනවා නව කතා කියවන්න හිතෙනවා. යාළුවෙකුට කෝල් කරන්න හිතෙනවා. කම්මැලි වගේ හිතෙනවා. කාමච්ඡන්ද. මේ මිනිස්සු මේ සත්‍යය ගිනිගෙන ඉන්නේ. මේ ගින්නෙන් පිච්චි පිච්චි මේක නිවා ගන්න හොයනවා. තනියෙන් ඉන්න බෑනේ. පාඩුවේ බොහෝ අයට පාඩුවේ තනියෙන් ඉන්න බෑ. කවුරු හරි කතා කරන් අල්ලා ගන්න ඕන. එහෙම නැත්නම් ටීවී එකක් බලන්න ඕන. නැත්තම් ෆෝන් එක පොඩ්ඩක් අතුල් අතුල්ල ඉන්න ඕන. මොකක් හරි දෙයක් කරන්න ඕන. මිනිසයා ගින්න මොකකින් හරි නිවා ගන්නවා. එතකොට කාම අරමුණු කෙරෙහි මේ විදිහට හිත දුවන ගතියක් එනවා. මේක තමයි කාමච්ඡන්දය. පංචකාමයෙන් කෙරෙහි හිතෙන් තුරු භාවනාවට ඉඳගත්තට පස්සේ ඒව හිතෙනවා. ඒ එතකොට අපි සාමාන්‍ය කාමච්ඡන්ද කියමු නරක දේවල් කුණුහරුප ගැන හිතෙන එක විතරක් කියලා හිතනවා ඒකත් ආයති කාමච්ඡන්දේට අමුදරෝ වාතු පිටි ගිය ගමම් බිමන් සින්දු කියපු ඒවා අතීත සිද්ධවීම් ඔය ඔක්කොම කාම අරමුණයි පංචකාමේනේ ඊළඟට ව්‍යාපාදේ ගැටින් එනවා ගැටින් කියන්නේ තරහ සිතුවිලි රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක. ඒකට අපි ඕලාරික වශයෙන් ගත්තොත් එහෙම වන බාන භාවනා කරනකොට කොයි හරි සාධ්‍යයක් එනකොට තරහා එනවා. කවුරු හරි දොර අරිනකොට තරහා එනවා. ළඟ ඉන්න කෙනා සරබර ගාලා බෑග් මල් මේවා මලු මේවා කරනකොට තරහා එනවා. ඒකට මෙයා ඉඳගෙන භාවනා කරන තව එක්කෙනෙක් හක්මන් කරනවා. එයාගේ අදිසන්ති මෙයාට අමාරුයි. එතකොට එතන ඇති වෙන්නේ ගැටීමක්. ඊට පස්සේ භාවනා කරන්න ඉඳ ගන්නකොට මේ ප්‍රශ්නේ දාඩි දනවා පෝ කියලා හිතෙනවා. ඒක එතනත් ව්‍යාපාරේ තියෙන ගැටීම. මඳුරුව කනවා. එපා වෙනවා. ධනෙස් කැක්කුම් එනවා. ඒකට එපා වෙනවා. ගැටීමක්, තරහක්, ව්‍යාපාදයක් හිතේ ඇති වෙනවා. මෙන්න මේක ව්‍යාපාද නීවරණය. ඒකට සම්පූර්ණයෙන් භාවනා මාර්ගේ වහලම දානවා. මේ නීවරණ විසින්. දැන් මේ ධම්මානුපස්සනාවෙන් කරන්නේ මෙයා ඒ ඔස්සේ අනේක වළක්වල සිහිය පිටවනවා. දැන් අපිට තියෙන්නේ මොකක් හරි ගැටීමක් ආවොත් එහෙම අපි එතනින් අයින් වෙලා යනවනේ. භාවනා කරන්න හොඳ පරිසරයක් හදාගන්න ඕනේ. ඒක නොවන. භාවනාවට ඉඳගත්තට පස්සේ ඇති වෙන ප්‍රශ්න ටිකට Taman විසඳුම් හොයාගන්න ඕනේ සිහිය පිටවලා. එතකොට අපි දැන් නිවනම තේරුම් ගමුකෝ. එතකොට මේ ගැටීම ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්දේ කියන එක හිතේ හැකිලීමත් නිදිමත ගතිය. ඉතින් ගොඩක් අය භාවනාවේදී තීන මිද්දේ කියලා කියන්නේ නිදි කිරා වැටෙන එකට. ඒ විතරක් නෙමෙයි භාවනාවට අලසකම, එපා වෙන ගතිය, කම්මැලිකම ටික අංග ඇඟමැලි කඩන එක. මේ මේ ටික ඔක්කොම ඇඹරෙන එක. මේ ඔක්කොම අයිති තීන බින්දේට. බස් මතය. ඒවත් එක තමයි තීන මිද්දේ. අපි ගැන ඉදිරියට කියන්නම්. එතකොට මේ තීන මිද්ද නීවරණේ. එතකොට මේ තීන මිද්ද නීවරණේ නිවන් මාර්ගේ වහනවා. එතකොට නිදා ගැනීම කොච්චර සාමාන්‍ය කෙනෙක්ගේ ප්‍රඥාව දුර්වල කරන කාරණාවක්ද බොහෝ කොට නිදා ගැනීම. ඒ වගේම භාවනාවෙන් නිදි කිර කිරා බොහෝ කාලයක් නින්දටම යට වී සිටීම කොච්චර භාවනාවට බාධායිද. එතකොට මේ මත ඇති වුණ පංච මේ තීන මිද්දේ කියලා නීවරණ. දැන් භාවනාවක් විදිහට වඩ භාවනා වඩනකොට සතිපට්ඨානය ඒක දකින්නේ නීවරණයක් විදිහට. දැන් මම බත් ගොඩක් ආපු නිසානේ අමාරුයි කියලා. ඒතොර එයා හේතුව දකින්නේ බත් ගොඩක් කෑමනේ. ඒක සතිපට්ඨානට අයිති නෑ. එයා ඒක දකිනවා තීන මිද්ද නීවරණේ විදිහට. අන්න සතිපට්ඨානට අයිති. ඇසිය පිටවන්න ඕනේ කියලා. එතකොට උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුච්ච කියලා කියන්නේ හිතේ තියෙන නොසන්සුන් බවයි පසුතැවිල්ලයි. අකුසල් කළා කියලා පසුතැවෙනවා. කුසල් කරන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. නානා අරමුණු කෙරෙහි හිත ගොඩාක් විසිරිලා යනවා. හිත ගොඩාක් විසිරෙනවා. දැන් අපි කියමුකෝ ඔන්න භාවනාවක් කරනකොට වෙන ගොඩාක් භාවනාවල් මතක් වෙනවා. ඒකට ඒක කාමච්ඡන්දෙට දාන්නත් බෑ, ව්‍යාපාදෙට දාන්නත් බෑ, තීන මිද්දෙට දාන්නත් බෑ. ඒකට ඒ වෙලාවේ යාට තියෙන්නේ උද්දච්ච කුච්චේ. හිත විසිරෙන ගතිය. ඒතර කල වැරදි මතක් වෙන ගතිය. පස්තැවීමනේ. එතකොට මං අතින් මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා කියලා දැන් භාවනා වෙලාවේදී හිතට පසුතැවිලාවට පස්සේ එයා ඒ වැරද්ද ගැන හිතනවා නේ මගේ අතින් මේ වැරද්දක් වුණා මෙහෙම වුණා කියලා. එතකොට එයාට දකින්න බැරි වුණා. ඒ ධම්මානුපස්සනාව නෑ. ධම්මානුපස්සනාව තිබ්බනම් එයා දකින්නේ ඒක නීවරණයක් විදිහට, පස්තැවිල්ලක් විදිහට. ආව දැන් ඔන්න මට පසුතැවිලි ආරමුණක් ආවා. ඉතින් මම ධර්මයට පැමිණුණාට පස්සේ මගේ ජීවිතය හදාගත්තා. මම සීලෙ පිහිටියා. නිසා කළ වැරදි නොකළ වැරදි ඕවා මාන්ට පස්සේ විතර ඉන්න දෙන්නේ. මෙන්න මගේ හිතට භාවනාවට බාධා විදිහටයි මේවා මතක් වෙන්නේ කියලා. ගොඩාක් කයිගේ භාවනා ලැත්තෙනම ලොප් වෙලා යන්නේ උතනයි. මේ නීවරණ නිසා. ඊළඟට එනවා විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ කුසල් දහම් කෙරෙහි සැකය. දැන් ඔක පැරණි පොත්වල අටුවාවල බුද්ධ ආදී අටතන කියලා කියන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මී ගැන, සංඝරත්නය ගැන, සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව ගැන ඊළඟට පටිච්ච සමුප්පාදය ගැන ওই විදිහට සැක උපදිනවා. එහෙම නැත්නම් මේ ඒක තමයි බුද්ධ ආදී අටතන කියලා කියන්නේ. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් තේරෙන විදිහට ගත්තොත් සැකය උපදිනවා මේ භාවනාව. හරිද? භාවනාව වැරදිද? මං කරගෙන යන විදිහ හරිද? වැරදිද? කියලා භාවනාව තුළ සැක උපදිනවා. මේක විචිකිච්ඡාව. ඒතකොට මේ නීවරණ පහ පිළිබඳව අපි හොඳ තේරුමකින් ඉන්න ඕනේ. පංච නීවරණ. එතකොට පංච නීවරණ ඇති වෙනකොට ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒතර මේ පංච නීවරණ නැති වුණා කියන්නේ හිත සමාධිමත් වුණා කියන එක. එතකොට යාගේ හිත පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ දක්වා ධාන සිත් වලට දියුණු කරන්න පුළුවන්. මේ නීවරණ නැති වුණොත්. එතකොට කෙනෙකුට සමාධියක් නැහැ කියලා කියන එකේ අර්ථය තමයි යාගේ හිතේ නීවරණ තියෙනවා. එතකොට දැන් දැන් ඔන්න බුද්ධ කාලේ සප්පදාස මහරහතන් වහන්සේ බලන්න. මම අවුරුදු 25ක් වෙනවා පැවිදි වෙලා උන්වහන්සේ දේශනා කරනවා. මට සමාධි මාත්‍රයක් ඇති කරගන්න බැරි වුණා. මගේ හිත ගොඩාක් විසිරිලා. දවසට දෙතුන් වතාවක් මං විහෙරෙන් එළියට යනවා. ඉතින් මං මේ ඊට පස්සේ රහතන් වහන්සේ ඒ විදිහට ඉඳලා පස්සේ සාරපේක් ලවා දෂ්ට කරව ගන්න හදලා ඒකත් හරි ගියේ නෑ. ඊට පස්සේ උන්වහන්සේ බෙල්ල වැල්ලා ගන්න හෝ මහිතේ ගෙලසින්ද ගන්න යද්දී තමයි උන්වහන්සේගේ හිත සම්පූර්ණ නිවරණ වලින් බැහැර වෙන්නේ. ඉතින් බුද්ධ කාලේ එතකොට එතකොට එනං අවුරුදු 25ක් සමාධි මාත්‍රයක් ස්පර්ශ කරන්න බැරි වුණා කියනවා. එතකොට ඒකේ අර්ථය මොකද්ද? එහෙනම් පංච නීවරණ වලින්ම බැටකයින්. එතකොට අද කාලේ හරියට සමාධියක් උපදින්නේ නැහැ කියන්නේ. නීවරණ වලින් බැටකසයිනේ. පින්වතුනි වෙන්නේ මේ සමාධිය හිත එක මේ කියන්නේ කුසල් සහගත සමාධිය. නැත්තම් නීවරණ සමාධියක් තියෙනවා. කාමච්ඡන්ද සමාධිය. කාම අරමුණු දැන් ළමයි රෑ එළිනකල් ඉන්නෝනේ ෆෝන් එකේ මුණ්ඩ නින්ද නැතුව. ඇහි ඒ අරමුණේම හිත පිහිටලා. මැච් එක බලනවානේ කනකර අරන් යනවා මේ ගේ දොරවල් කඩාගෙන යනවා දන්නේ නැහැ මැච් එක දිහා බලා ඉන්න. නිකන් උදාහරණයකට කිව්වේ කාමච්ඡන්ද අරමුණ. සමහර අයට තරහ ගියාට පස්සේ ඉලි වෙනකල් බයිනවනේ. ඒකෙම හිත තියෙනවනේ. ඊළඟට මාළු බාන මිනිස්සයා මේ මේ මාළු අල්ලන මිනිස්සයා බිලිකොක්ක දාලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවනේ. එකම කල්පනාවෙන් දැන් අහුවේ, දැන් අහුවේ, දැන් අහුවේ කියලා. ඒකට ඒ මනුස්සයාට තියෙනවනේ හිත එකඟකමක් එනවා. ඒ ඔක්කොම නීවරණ. මේ නිදි කිර කිර ඕන තරම් ඉන්නේ. නීවරණ. ධ්‍යාන කරනවා නීවරණ. මේ කියන්නේ ඒක නෙමෙයි. නීවරණ බැහැර කරලා කුසල් අරමුණේ හිත පවත්වන එක ගැන. එතකොට පින්වත්නි දැන් ඔන්න දැන් මම තවම මේ ධම්මානුපස්සන භාවනාව විස්තර කරේ නැහැ. තවම මේ පංච නීවරණ කියන එක විස්තර කරන්නේ. මොකද පංච නීවරණ කියන එක විස්තර කරන්න දැන් අපි ආනාපාන සතිය විස්තර කරනකොට සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා හුස්ම රැල්ල කියන එක මම විස්තර කළේ නැත්තේ හුස්ම රැල්ල කියනකොට කවුරුත් දන්නවනේ ඒ නිසා කෙලින්ම භාවනාව විස්තර කළා. දැන් මේ ප්‍රශ්නේ තියෙන නීවරණ හඳුනා ගන්න අමාරුයි අපිට. ඒ නිසා නීවරණ විස්තර කරන්න වෙනවා. එතකොට පින්වත්නි අපිට මේ කාමච්ඡන්දේ කියන එක කාම අරමුණු වලට හිත ඇදී අනේක කාම අරමුණු සිහිවීම කාමයේ හිත පැටලෙන එක තියෙන්නේ මෙන්න මේක මෙන්න මෙහෙමයි අත්තිබික්කවේ සුබ නිමිත්තං පින්වත් මහණෙනි සුබ නිමිත්ත කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හිත සතුටු කරවන, හිතට ප්‍රියමනාප, හිත ඇලියන අරමුණක් තියෙනවා. තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස බියෝ භාවාය වේපුල්ලාය නෝපං කාමච්ඡන්දේ ඇතිවෙන්නත් උපං කාමච්ඡන්දේ වැඩි වෙන්නත් හේතුව අර සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කළා. නැවත නැවත හිතුවා. අපි කියමු දැන් ලස්සන රූපයක් කියලා. ලස්සන රූපයක් කියන්නේ නිමිත්ත ඔන්න ආවා. සුබ නිමිත්ත. ඒක දිහාම බලන් ඉන්නවා. ඒක ගැන හිතනවා අරයා ලස්සනයි, කොණ්ඩේ මේමයි මේමයි කියලා. අර කායानुපස්සනාවේ ටික ආවේ නැහැ. අමකින් ඇහිලා තියෙන. ඒ ටික ආවේ නැහැ. මෙයා ලස්සනයි. ඊට පස්සේ තමයි කාමච්ඡන්දය උපදින්නේ. ඔන්න කොයි හරි ලස්සන පළාතක ට්‍රිප් එකක් ගියා. එතකොට යාළුවෝ කාලා බීලා නටපු ඒවා මතක් වෙනවා. ඒ මතක් වීම තමයි සුබ නිමිත්ත. ඒකම හිතනවා. ඒක තමයි ආයෝනිසුමනස්කාරය. ඒ සුබයම හිතනවා. එතකොට කාමච්ඡන්දේ නැති වෙනවා. ඕනම රාග අරමුණක් අපේ හිතේ තියෙන්නේ රාගික සිතිවිලි, කාමුක සිතිවිලි, ආශා සිතිවිලි ඇති වෙන්නේ ඒ සුබ නිමිත්තක් ඇති වෙනවා. ඒ සුබ නිමිත්ත අයනිසෝ මනසකාර කිරීම නිසා. ඕක තමයි එකම හේතුව. කාමච්ඡන්දේ උපදින්නත් උපදිච්ච කාමච්ඡන්දේ වඩා වර්ධනය වෙනපත් ඒ සුබ නිමිත්ත ඒ කියන්නේ තමන්ගේ හිතට ආශාව ඇති වෙන දේ නැවත නැවත හිතනවා දැන් මේක නැති වෙන්නේ කොහොමද අත්තිබික්කවේ අසුබ නිමිත්තං පින්වත් මහණෙනි අසුබ නිමිත්ත කියලා එකක් තියෙනවා තත්ත යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ ඒක නැවත ඒක යෝනිසෝ මනසිකාරය. අසුබ මනසිකාරය නැවත නැවත හිතන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒක හරියට නුවණින් කල්පනා කිරීම තුළ සිහිනුවන පැවැත්වීම තුළ ආයමාරෝ අනුපන්නස්වා කාමච්ඡන්දස්ස අනුපාදාය මේක තමයි නෝපං කාමච්ඡන්දය නෝපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දය ප්‍රහාණය වීම පිණිසත් පවතින්නේ. අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරය කිරීම. ඔන්න අපි කියමුකෝ ලස්සන රූපයකට හිත ගියා කියලා. අනේ මේ හැමකින් මෙහිලා තියෙන දෙතිස් කුණ බොගොට්ටාශය. මේ ශරීරයේ තියෙන කේස්ලොම්නිය දත් සම්මාස්නහර මේ කය දුගඳ ස්වභාවයෙන් යුක්තයි gaduwak වගේ කියලා අපි අසුභ භාවනා ඉගෙන ගත්තා. ඒක සීගෙන උනන් රාගයේ සිත නැති වෙනවා. හේතුවයි අසුභ නිමිත්ත යෝනිසමනස්කාරයක. මේක කරන්න කෙනෙක් පුරුදු වුණොත් එයාට පැහැදිලිවම සක්සුදක්වම පේනවා හේතු නිසා හටගන්න හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා. උපන්නා වූ රාගය මෙහෙම්ම නැති වෙලා දැන් ඕනම් වනේ භාවනා කරන්ද සෝනට ගියා තෙරුන් වහන්සේ නම. උන්වහන්සේ ගිහිල්ලා ඒ ශරීර දිහා බලනකොට මේ එක මලමිනියක් දැකලා මේක කුණු වෙච්ච මලමිනියක්. ඒ දැකලා ඒ ශරීරය දිහා රාගයක් ඇති වුණා. උන්වහන්සේ කියලා හිතුණා. කිරි හට්ටියක් වගේ ඔළුව පෑදිලා තියෙද්දී බත් නැලි ගාන නැලි ගානක වගේ පණෝ ඉතිරි තිබෙන මේ කුණු වෙච්ච මනසිරුරකට රාගයක් ඇති වුණානේ ප්‍රීතිය ඇති දැන් මොන නිමිත්තද ආවේ අසුබ නිමිත්ත ආවා ඊට පස්සේ එහෙම ඉඳගත්තු සෝහනේම බතක් ඉදෙන මොහොතකින් නිකලස් වුණා බලන්න අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කෙනෙක් වෙනස. දැන් අර රාගේ ඇති වුණ සුබ නිමිත්තාවනේ. ඒකම අයෝනිසෝ මනසිකාරය දුනා නම් සිලුත් කඩා ගන්නවා. මොහරි අනතුරකුත් වෙලා. නමුත් ඒ උපන්නා වූ රාගය ඉපදිච්ච ගමන් ඒක ගැන කලකිරිලා ඉක්මනට අසුබ නිමිත්ත හිතෙන් ඉපැද්දුවා. ඊට එතකොට මොකද උනේ? අර රාගයෙන් ප්‍රහාණය වෙලා ගියා. දැන් බලන්න නීවරණ ප්‍රහාණයට අර කායanusasanaවේ භාවනා කොච්චර උපකාරයිද කියලා. කොච්චර ආයුධද කියලා මේ සතුරු නසන්න. අනේ මම බුද්ධ ශාසනය පහළ වෙච්ච මහරහතන් වහන්සේලා මේ මඟ වැඩුවානේ. හිත පහදව ගන්න. මේ නීවරණ සම්පූර්ණයෙන්ම දුරු කළානේ. චිත්ත පහදවා ගන්න. මේ බුද්ධ ශාසනේ ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත ඒ මහරහතන් වහන්සේලා. මඟපල්ලාභී උත්තමය. මේ මඟ වැඩුවා. ඊළඟට දැන් ව්‍යාපාදයේ ඇති වෙන්නේ අත්‍යබික්කවේ පටිඝ නිමිත්තන්. ඔන්න පටිඝ නිමිත්ත ඇති වෙනවා. ඒ කියන්නේ තරහා යන ගැටෙන අරමුණක් එනවා. තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ. ඒකම හිතනවා ඊට පස්සේ. ඒක අයෝනිසෝ මානසිකාරය. ආයමාහාරෝ අනුපන්නස්වා ව්‍යාපාදස්ස උපාදාය. මේකමයි ආහාරය. නූපං තරහ උපදින්නත් උපන් තරහ වැඩි වෙන්නත් තරහ යන වචනයක් ඇහුණා. ඒක එතනින් එයා අතාරින්නේ නැහැ. මොකද කිව්වේ? ඇයි එහෙම කිව්වේ? එහෙම කියන්න සුදුසුද? මම එහෙම කළාද? අන්න දිගින් දිගටම දිගින් දිගටම යනවා. තරහා එනවා. තප්පරේට අත්හරින්නේ. ඇයි ගැටෙන අරමුණක් ආවා ඒකම හිතුව නැවත නැවත. හොඳට බලන්න. තරහ එන එක එන්නේ එහෙම නේද? ගැටෙන එක එන්නේ එහෙම නේද? දැන් භාවනා කරනකොට උනත් සතු ගාන සද්දයක් හරි දොර අහන සද්දයක් හරි සද්දය ඇහිච්ච ගාම මේ ඇහිච්ච සද්දේ සද්දයක් ඇහිච්ච විදිහට මනසිකාර කරලා තමන්ගේ භාවනාව කරගෙන යනවා. වෙනතුන් මේ ඇයි මම භාවනා කරන වෙලාවට මොන් දොර අරින්නේ? දන්නවනේ මම මේ වෙලාවට භාවනාවට ඉඳගෙන ඉන්නවා කියලා. මම මේ දවසේම ගෙදර වැඩ ටික ඔක්කොම කරලා ඉඳගත්ත විතරයිනේ. මේ වෙලාවේ කනසිනේ ඉඳ දෙන්නේ නැහැ. අන්න බලන්න අර එක නිමිත්ත දොර ඇරීම නැමැති පටිඝ නිමිත්ත නැවත නැවත ඒක ඒක විදිහට හිතනවා. ඒකට කියනවා ආයෝනිසෝ මනස්කාරය කියලා. එතකොට නෝපන් තරහ ඇති වෙනවා. උපන් තරහ තව තව වැඩි වෙවි යනවා. එතකොට මේ තරහ නැති කරගන්නේ කොහොමද? මේ ව්‍යාපාද නීවරණ නැති කරගන්නේ අත්තිබික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිය. මෛත්‍රී සිතිවිල්ලක් තියෙනවා මෛත්‍රී චේතෝ විමුක්තිය මෛත්‍රී සිත පුරුදු කරන ලද මෛත්‍රී සිත ඒ මෛත්‍රී සිත යෝනිසෝ මනසකාරය කරනවා මිශ්‍රිත වඩනවා ඒකෙන් මට තරහ නැති වෙනවා එහෙනම් ඒව දැනගන්න ඕන දැන් නීවරණ දැනගන්නත් ඕන, නීවරණ හට ගන්න හැටි නැති වෙන හැටි දැනගන්නත් ඕන. කාමචන්දය ගැන දැන් කිව්වා. කාමචන්දය හටගන්නේ හිත ඇලෙන, කැමැති, හිත පිනවන අරමුණ. අයෝනිසෝමනසිකාර කරන. ඒ කියන්නේ ඒකම කෙලෙස් ඇති වෙන විදිහට හිතනවා. එතකොට කාමච්ඡන්දය ඇති වෙනවා. එතකොට කාමච්ඡන්දේ දුරු වෙන්නේ අසුබ නිමිත්ත යෝනිසමනසිකාර කිරීමෙන්. අසුබ මානසිකාරයේ නැවත නැවත සීකරනවා. එතකොට ව්‍යාපාදනය ඇති වෙන්නේ පටිඝ නිමිත්ත. ඒ කියන්නේ ගැටෙන අරමුණක් ඇති වෙනවනේ මොකක් හරි. ඒකම නැවත නැවත හිතීම තුළින් කෙලෙස් ඇති වෙන විදිහට. ඒකට තරහම ඇති වෙනවා. ඒකට ඒක නැති වෙන්නේ මෛත්‍රී නිමිත්ත. මෛත්‍රී චේතු විමුක්තිය මිශ්‍රිත නැවත නැවත වැඩිම තුළින් යෝනසෝමස්කාරය කිරීම තුළින්. එතකොට දැන් ඊළඟට තියෙන නිදි මත. තීන මිද්ද කොහොම නැති කරගන්නේ? අත්තිවික්කවේ අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතසෝච ලීනත්තං. ඒ කියනවා මේ භාවනාවට අකමැත්ත ඇති කියලා දැන් බෑ කියලා හිතෙන ගතිය. ඊට පස්සේ කම්මැලිකම ඇඟ මැලි ඇඟ ඇඟ මැලි කඩන ගතිය. බස්මතය හිත හැකිලුණු ගතිය තත්ත ආයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ එහි ආයෝනිසෝ මනසිකාරය බහුල කරනවා යා ඒ කියන්නේ දැන් බෑ කියලා හිතනට පස්සේ යෝ අප්පා හරි අමාරුයි අද එතනත් බෑ කෑම කාලා වැඩි කියලා අතපයත් පොඩ්ඩක් දිගහැරලා ඒ පැත්තටම යනවා යා ඒසොට තප්පරේට ඒ නිමිත්ත වෙනස් කරන්නේ නැහැ එතකොට වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඒකයි හොඳට එක දිගට භාවනාවේ මේ දෙන අය ගොඩෝ බඩ පිරෙන්න ආහාර ගන්නව අඩුයි. මොකද නිවන ගැන තේරුම් ගත්තට පස්සේ. මොකද භාවනාවට ගොඩාක් යොමු වෙන්න කැමති කෙනෙක් බඩ පුරා යන විදිහට ගොඩාක් බඩ පිරෙනකල් ආහාර ගන්න එක එයාට භාවනාවට නීවරණ ඇති කරවන්නට කාරණාවක් වෙනවා. දැන් ආනාපාන සතියෙම හොඳට වැඩිනකොට එයාට ආහාර අඩුවෙන් ගන්න එක එයාගේ භාවනාව හොඳට කරගෙන යන්න පහසුවක් වෙනවා. මේක ආරම්භයේ නෙවෙයි මේ කියන්නේ. හොඳට දිනු කරගෙන යනකොට. එතකොට අර කෑම කනකොට ඉතින් ප්‍රමාණයට ආහාර අරගෙන ඊට පස්සේ එයා කරන්න ඕනන්නේ වතුර ටිකක් හොඳට වළඳලා මේ වතුර ටිකක් පාවිච්චි කරලා ප්‍රමාණයට ආහාර ගන්න ඕන. නැත්තම් බත්ත සම්මදෝ කියන එකත් මේ ත්‍රිණ මිද්දි උපද්දවන්න නිමිත්තක් වෙනවනේ. ඇඟමැලි කඩන එක නිමිත්තක් වෙනවනේ. ඒකයි එයා ටිකක් සක්මන් කරලා අර ඇඟේ අප්‍රාණික ගතිය මේ ඇඟමැලි කඩන ගතිය ඒ ටික නැති කරගන්න ඕන පොඩ්ඩක් හක්මන් භාවනාවේදීලා. එතකොට මේ අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතසෝච වීනත්තං මේ භාවනාවට තියෙන අකමැත්ත, කම්මැලිකම, කුසීතකම, ඇඟමැලි කඩන එක, බත්මතය, හිත හැකිලුණු බව, ඒ තුලම හිත පැවැත්වීම තමයි නිදිමතෙන්ද හේතුව. නිදි කිරා වැටෙනකොට ඒකම පවත්තන. එයා ඒක තේරුම් ගන්නෑ. නැහැ. ඒතකොට නිදිමත නැතික නැති වෙන්නේ කොහොමද? අත්‍යබික්කවේ ආරම්භ ධාතුව නික්කම ධාතු, පරක්කම ධාතු. පින්වත් මහණෙනි, ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීරිය කොටස් තුනක් තියෙනවා. ආරම්භක ධාතු කියන්නේ ඒක ඒ මම මේ භාවනාව කරන්න ඕනේ කියලා වීරිය ආරම්භ කරනවා. නික්කම ධාතු මේ නික්කම ධාතු කියලා කියන්නේ ඒ වීරිය තවත් ඉදිරියට පවත්නවා. පරක්කම ධාතු කියන්නේ තවත් ඉදිරියට පවත්නවා. ඔක සමහර වෙලාවට විස්තර කරනවා ආරම්භ කරනවා පවත්වනවා අවසානයක් දක්වා වීර්ය පවත්වනවා කියලා. කොහොම හරි අර අතරමඟ කැඩෙන්න නැතුව වීර්යම පවත්වනවා. කොහොම හරි ජය ගන්නවා නිමතේ. අන්න ඒ යන්න ඒ කාරණාව තත් යෝනිසෝ මනස්කාරෝ ඒ විරියාරම්භය කියන එක වීර්ය හිතට ගන්න එක තුල හිත පැවැත්වීම තුලින් නිදිමත නැති වෙනවා. මේකට අපි වෙනම ඉගෙන ගන්න ඕන සූත්‍රයකුත් තියෙනවා. පචලායන සූත්‍රය කියලා. පචලායන කියන්නේ නිදි කිරා වැටෙනවට. මුගලන් තෙරුන් වහන්සේ අරහත්ත්වයටපත් වෙන්න කලින් භාවනාවේදී නිදි කිරා වැටුණා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ නිදි කිරා වැටීම දුරු කර ගැනීමට ක්‍රම දේශනා කරනවා. මම හිතනවා අපි ඒක ඉගෙන ගමු. අකුසල් දුරු කිරීම සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් ඉගෙන ගනිමු. දැනට අපි නීවරණ ගැන ඉගෙන ගනිමු. එතකොට ওই විදිහට තමයි නැති වෙන්නේ. නිදිමත කියන එක. ඊළඟට අත්‍රිබික්කවේ චේතසෝ අවපසමෝ. හිතේ තියෙන නොසන්සිඳුණු බව. හිතට නොසන්සිඳුණු බවක් එනවා. ඒ නොසන්සිඳුණු භවයේම හිත පවත්වනකොට මොකද වෙන්නේ? උද්දච්ච කුක්කුච්ච හට ගන්නවා. හිතේ තියෙනවා සංසිඳීම. අර භාවනා අරමුණට හිත ගැරන් සංසිඳන ගතිය. ඒක තුලම හිත පවත්වනකොට උද්දච්ච කුච්ච ඉතුරු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා විචිකිච්ඡාව කොහොමද ඇති වෙන්නේ? අතිබික්කවේ විචිකිච්ඡාඨානියා ධම්මා. සැකේ ඇති වෙන කරුණු හිතට එනවා. තත්ත අයෝනිසෝ මනසිකාර බවුලෝ. ඒ හැකේ ඇති වෙන කරුණු හිතට ආපු ගමන් ඒක ඔස්සේම හිතනවා. එතකොට විචිකිච්ඡාව ඇති වෙනවා. නැති වෙන්නේ කොහොමද? අත්විභික්කවේ කුසල අකුසල ධම්මා. කුසල් අකුසල් තේරෙන බවක් තියෙනවා. ශාවජ්ජා නවජ්ජා ධම්මා. හරි දේ වැරදි දේ තේරෙන බවක් තියෙනවා. හීන පනීතා ධම්මා. උතුම් පහත් දේවල් තේරෙන බවක් තියෙනවා. කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා. හොඳ නරක ගැන තේරෙන බවක් තියෙනවා. සත්‍ය යෝනිසෝ මානසිකාර බහුලා. අන්න ඒවා හොඳ නරක යහපත යහපත තේරෙන බව හිතේ උපවත්තනවා. මේක හරි මේක වැරදි කියලා හිත හොඳට කුසල අකුසල් තේරෙන බවේ හිත පවත්තනවා. මේකම සැකේ දුරු කරනවා කියනවා. දහන් දැනුම ශ්‍රද්ධාව හරි උපකාරයි විචිකිච්ඡාව දුරු කරන්න. ගොඩාක් දහන් දැනුම සැදැහැයෙන් යුතුයි. ශ්‍රද්ධාවෙන් යුතු හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙකුට විචිකිච්ඡා නීවරණ ගොඩාක් අඩුයි. දහම් දැනුම අඩු කෙනෙකුට විචිකිච්ඡා නීවරණ ගොඩාක් වැඩි. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට ගරු කරන ශ්‍රද්ධාව තියෙන කෙනාට විචිකිච්ඡා නීවරණ ගොඩාක් අඩුයි. බුදුරජාණන් වහන්සේගේ වචනයට ගරු කරන්නේ නැතුව අත්දැකීම් ඔස්සේ ජීවිතේ තේරුම් ගන්න යන කෙනාට සැකී කියන එක ගොඩාක් වැඩි. මේ විදිහට තමයි නීවරණ ගැන තේරුම් ගන්න තියෙන්නේ. දැන් ඔය මම නීවරණ ගැන තමයි විස්තර කළේ. නමුත් අපි අද ඉගෙන ගන්න ඕන මේ මේ පුංචි වෙලාව තුළ නමුත් භාවනාව මොකද්ද කියලා. කොහොමද පින්වතුනි මේ මේ නීවරණ පිළිබඳ මේ භාවනාව කරන්නේ? ධම්මානුපස්සනාව වඩද්දී ඉද බික්කවේ බික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ තිපජානාති තමා තුල කාමච්ඡන්දේ තියෙනකොට මා තුල කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්නවා. අන්න ධම්මානුපස්සනා සතිපට්ඨානයි. ඒක නිසායි කාමච්ඡන්දේ මොකද්ද කියලා තේරුම් කරලා දුන්නේ. ඒකට තමා තුල කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්න නම් සතිපට්ඨානෙ සිහි පිහිටන්න ඕන. මූලිකම දේ තමයි මේ නීවරණ ගැන ඉගෙන ගැනීම. ඒකට මම කිව්වා මම මේ මූලික දහම් කරුණු ටිකක් තමයි මේ පවසන්නේ. ඔබ දක්ෂ වෙන්න ධර්මයේ හොයන්න. ඊට පස්සේ ඔබ සතිපට්ඨාන පොත කියවන්නේ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන විග්‍රහය පින්වල් ලොකු සාන්නාස් ඉතාමත් විස්තරව. ඊළඟට සිතට සුව දෙන භාවනා පොත් වහන්සේ ළඟ තියාගන්න අත්පොත් වාගේ ළඟ ඒවා. හැම ගෙදරකම මේ බණ පොත් තියාගන්න. ඊට පස්සේ තියෙනවා ඔන්න දැන් සතිපට්ඨානේ ධම්මානුපස්සනා දැක්කා දැන් තමා තුළ කාමච්ඡන්දේ තියෙනවා. එතකොට එයා කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගත්ත එයා කොහොමද දැනගත්තේ? එයා දන්නවා මං සුබ නිමිත්ත අයෝනිස මානසිකාර්ය කරනකොට මහා තුළ කාමච්ඡන්දේ දැන් ඇති වුණා කියලා. එයා අසුබ නිමිත්ත යෝනිසෝ මානසිකාර්ය කරනවා. අර අරමුණ වෙනස් කරනවා. කරනකොට එයාගේ හිතෙන් කාමච්ඡන්දේ නැති වුණා. එතකොට මොකද්ද වෙන්නේ? අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මාතුල කාමච්ඡන්දේ දැන් නැහැ කියලා දැනගත්තා. යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දෝ සුප්පාදෝ හෝති යම් හේතුවකින් සුබ නිමිත්ත යෝනිසෝම අයෝනිසෝමනසිකාරය කළා නෝපං කාමච්ඡන්දයක් උපදිනවා. සංච ප්‍රජානාති ඒකත් දැනගත්තා. යතාච uppannassa කාමච්ඡන්දස්ස පහානං හෝති. උපං කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. අසුබ නිමිත්ත යෝනිසෝ මනස්කාර කිරීම නිසා. තංච ප්‍රජානාති. යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ප්‍රහාණය වූ කාමච්ඡන්දය ආයතින් අනුපාදෝ හෝති ආයක හතගන්නේ නැති තත්වයටපත් වෙනවද ඒකත් දැනගන්නවා එහෙනම් ධම්මානුපස්සනාව කියන්නේ භාවනාවක් කරද්දී ඒ භාවනාව විතරක්ම නෙමෙයි ඒකේ සිද්ධ වෙන දේවල් ගැන කොච්චර විමසිලිමත්ව ඉන්නවද? ඒක කරන්නේ ධම්මානුපස්සනාවෙන්. දැන් ආනාපාන සති භාවනාව කරද්දී ඇති වෙන කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීම හෝ ඇතිවීම දුරු කිරීම ඒවා හොඳට හිතෙන් සිහියෙන් තේරුම් ගන්න එකයි ධම්මානුපස්සනාවට. මේ විදිහටම සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං තමා තුල තියෙන ව්‍යාපාදේ තියෙනකොට දැන් මා තුල ව්‍යාපාදේ තියෙනවා කියලා එයා දැනගන්නවා. එයා ඒ මෛත්‍රී සිත මුල් කරගෙන යෝනිසෝ මනස්කාරය මුල් කරගෙන ව්‍යාපාදේ දුරු කළා කියන්නේ මා තුල දැන් ව්‍යාපාදේ නැහැ කියලා දැනගන්නවා. පාටික නිමිත්ත අයෝනිසෝ මනස්කාරය කළා නෝපං ව්‍යාපාදයක් ඇති වුණොත් තමා තුළට නෝපං ව්‍යාපාදේ දැන් මා තුළ ඇති වුණානේ කියලා දැනගන්නවා. මෛත්‍රී සිතෙන් යෝනිසමාසිකාවේ කළ ව්‍යාපාදේ ප්‍රහාණය වුණොත් ව්‍යාපාදේ මා තුළ ප්‍රහාණය වුණා කියලා දැනගන්නවා. ඒ ප්‍රහාණය වුණ ව්‍යාපාදේ ආය හටගන්නේම නැති තත්වයට හිතපත් වුණොත් එහෙම මා තුළ නම් ව්‍යාපාද නීවරණේ ආය හටගන්නේ නැහැ කියලා එයා දන්නවා. ධම්මානුපස්සනාව එතකොට ඒ විදිහටම තීන මිද්දේ තීන මිද්දේ තමා තුල තියෙනවා නම් තියෙනවා කියලා දන්නවා. තීන මිද්දේ නිදිමත අලසකම තමා තුල නැත්තම් නෑ කියලා දන්නවා. නූපන් තීන මිද්දේ අලසකම තමා තුල භාවනාව ටිකක් කරගෙන යනකොට ඔන්න නිදිමතක් එනවා. නූපන් තීන මිද්දේ ඉපදුණා. ඒකත් දන්නවා. ඒ උපදින තීන මිද්ද වීරියෙන් ප්‍රහාණය කළා. ප්‍රහාණය කළා කියලා දන්නවා. මේ හිත ගොඩාක් ඉදිරියට වඩලා මේ දුරින්ම දුරු කළා ආය හටගන්නේ තත්වයකපත් කළොත් එහෙම ඒකත් දැනගන්නවා ආය මා තුළ තියෙන මිද්දේ හටගන්නේ කියලා. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ මා තුළ තියෙනවා කියලා දැනගන්නවා. හිතේ විසිරීම පසුතැවිලි. ඒක නැත්තම් මා තුළ ඒක නෑ කියලා දැනගන්නවා. ඊ එහෙම නෝපං පසුතැවිල්ල විසිරීමක් හිතට આવොත් ඒකත් දැනගන්නවා. හරියට කල්පනා කළා හිත සංසිඳවාගෙන ඒක දුරුකළොත් ප්‍රහාණය වුණා කියලා දැනගන්නවා. ආය හට ගන්න නැති තත්ත්වෙට හිතපත් කළොත් ඒකත් දැනගන්නවා. ඊළඟට විචිකිච්ඡාව. නෝපං විචිකි සමාතුල විචිකිච්ඡාවක් තියෙනවා නම් සන්තං වා අධ්‍යාත්තං විචිකිච්ඡා. අත්‍ත්‍රිමේ අධ්‍යාත්තං විචිකිච්ඡාන්ති ප්‍රදානා. මා තුල විචිකිච්ඡාව තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්න. විචිකිච්ඡාව තමා තුල නැත්තම් නැහැ කියලා දැනගන්න. නෝපං විචිකිච්ඡාව සැකයක් හටගත්තොත් ඒකත් දැනගන්න. හරියට කල්පනා කරලා යෝනිසෝ මනසිකාරය කළ එක ප්‍රහාණය කළොත් ප්‍රහාණය කළා කියලා තේ දන්න. ආය හටගන්න නැති තත්වෙටම විචිකිච්ඡාව ප්‍රහාණය වුණොත් ඒකත් දන්නවා. පංච නීවරණ පිළිබඳ කොච්චර අවධානයකින් ඉන්නවද ශ්‍රාවකයා? සතිපට්ඨානෙ වඩන. ඒ තමයි ඔහුගේ ධම්මානුපස්සනාව. මේක හොඳට තමා තුළ ප්‍රගුණ වෙනකොට එයා දන්නවා අනිත් අයට නීවර නැති වෙන්නේ මේ විදිහට කියලා. බහිද්ධාවක් ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඊළඟට අන් අයටත් තමාටත් කාටත් පංච නීවර නැති වෙන්නේ මෙහෙමයි කියලා එයාට අවබෝධ වෙනවා. ඒතර මේවා සමුදේවය හටගන්න හේතු නිසා හටගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙනවා කියන සමුදේවය දකිනවා. හේතුන් නිසා හටගන්න හේතු නැතිවීමෙන් නැති යන පංච නීවරණ කියලා දෙයක් යම් ධර්මතාවයක් ලෝකේ තියෙනවා කියලා හොඳට සිහිය පිහිටවන ආර්ය ශ්‍රාවකයාට. ඒක අවබෝධයේ පිණසම පවතිනවා. තව තවත් ඥානයේ පිණසම පවතිනවා. මේ මෙන්න මේ සිහිය මනාව පිහිටවනකොට ලෝක නීවරණ කෙරෙහි හිත කිසිම විදිහකට ග්‍රහණය වෙන්නේ නැති, ඇලෙන්නේ නැති හිතක් හැදෙනවා. මේ තමයි ධම්මානුපස්සන උපරිමයට වැඩෙනවා කියන්නේ. පංච නීවරණ පිළිබඳ. ඉතින් මේ වගේ පොඩි වෙලාවක ওই විදිහට හරි ඉගෙන ගන්න ලැබිච්ච එක ගැන සන්තෝෂයටපත් වෙන්න. එහෙනම් හිතට ගන්න නීවරණ ගැන තව තවත් කරුණු ඉගෙන ගන්න. කාමච්ඡන්ද ව්‍යාපද්ද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඊළඟට මේ නීවරණ පහ හටගන්න හැටි, නීවරණ පහ නැති වෙන හැටි ඉගෙන ගන්න. අන්න ඒක තමන් කුසල් වඩනකොට හිතෙන් තේරුම් ගැනීම තමයි ධම්මානුපස්සනාවට අයිති වෙන්නේ. ඉතින් ඒ නිසා පංච නීවරණ දුරුකොට කුසල් අරමුණේ හිත දියුණු කරගෙන ඒ වගේම නීවරණ පිළිබඳව මනාව සිහිය පිහිටවීම පිණිස අද මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවා කියලා එක හිතින් සිත් පතනවා. කාතුල ධම්මානුපස්සනාව වැඩිවා.